بسم الله الرحمن الرحيم أسم سمك كرنان ويت الله نامين اقرأ باسم ربك الذي خلق خلق الإنسان من علق اقرأ وربك الأكرم الذي علم بالقلم علم الإنسان ما لم يعلم كلا إن الإنسان ليطغى أن رآه استغنى إن إلى ربك الرجعى සියලු දෑ මැව් නුබේ පරමාධිපතියාණන්ගේ නාමයෙන් කියවව්. ඇලී ඇති දෑකින් මිනිසා මැව්වේය. කියවව්. පෑන මගින් ඉගැන් වූ නුබේ පරමාධිපතියා මහත් පරිත්‍යාගශීලීය මිනිසාට නොදන්නාදෑ ඔහු ඉගැන් වූයේය එසේ නොව තමා අනුන්ගේ අවශ්‍යතාවලින් තොර වූ කෙනෙකුයැයි සිතනහෙයින් මිනිසා සීමාවන් ඉක්මවායන්නේය සැබවින්ම නුබ සියල්ලගේ නැවත හැරීම පවතින්නේ නුබේ පරමාධිපතියාණන් වෙතමය أرأيت الذي ينهى عبدا إذا صلى أرأيت إن كان على الهدى أو أمر بالتقوى أرأيت إن كذب وتولى ألم يعلم بأن الله يرى كلا لئن لم ينته لنسفعا بالناصية ناصية كاذبة خاطئة فليدع ناديه سندع الزبانية كلا لا تطعه واسجد واقترب الله جي වහලෙකු ونه محمد تما صلاتي يدي ستنا විට වලක්වන්නා නුඹ නොදැක්කෙහිද ඔහු යහ මගෙහි සිටින්නේ නම් හෝ අනුන්හට බියබැතිමත්ව ක්‍රියා කරන ලෙස අනකරන්නේ නම් හෝ ඔහු කෙරෙහි නුඹ කුමක් සිතන්නේද යම් කිසි පුද්ගලයෙක් අසත්‍යයයි තර්ක කර තවද පිටුපාන්නේ නම් ඔහු පිළිබඳව නුඹ කුමක් සිතන්නේද සැබවින්ම අල්له සියල්ල බලා සිටින බව ඔහු නොදන්නේද එසේ නොව ඔහු එයින් වැලකී නොසිටින්නේ නම් සැබවින්ම ඉදිරි පස නදලේ රෝම මගින් තදින් අල්ලා අදින්නෙමු. බොරු කරමින්ද වැරදිකරමින්ද තිබූ ඔහුගේ ඉදිරි නලලේ රෝමය ඔහු තමාගේ සබයට සභිකයන් කැඳවත්වා අපි නිරේ භාර්කරුවන් වන මලක්වරුන් කැඳවන්නෙමු. එසේ නොව ඔහුට එනම් එම අපරාධකාරයාට අවනත නොවව් තවද අල්لهට සජදා කර සමීපවව්.